දැයි සීල දෙනාටම පෙරවන් සරණයි අපි අනිත් පස්සේ වැඩමුළුවට චෂිවාට ආරම්භ කරන්න බලාපොරොත්තු වෙන්නේ. අපි කලින් කතා කරගත්ත විදිහට මේක ප්‍රශ්න විචාරාත්මක වැඩ පිළිවෙලක් නැත්නම් ධර්ම සාකච්ඡාවක් වශයෙන්ුයි සටහන් වෙන්නේ. ලිඛිත ප්‍රශ්න තියෙනවා මම ඒ ලිඛිත පත්‍ර අනුව ඉදිරියට යන්න බලාපොරොත්තු වෙනවා. ගෞරවනීය ස්වාමීන් වහන්සේ ආනාපාන සති භාවනාව ඔටෝ පයිලට් තත්ත්වයටපත් වූ පසු නාම රූප කැඩි කැඩි යන ආකාරයත් හිත මුල් වීමෙන් නාම රූප ඇති වෙන බවත් දක්වති. මේ දේශ බලා සිටින විට සංස්කාර සංසිද්ධි ශරීරයේ නිශ්චල තත්ත්වයකටපත් වේ. ඉන්පසු වරින් වර නිදිමතත් මුළු ශරීරයේම ධාතු තුනක් මතුවෙන පටන් ගන්නවා. ආනාපානයත් වරින් වර මතුවේ. හුස්ම රටා දැනෙන්නේ කුඩු කුඩු වශයෙන්. ටික වේලාවකදී ශරීරයේ තදවීම, පිම්බීම, දැවිලි ආදී මතුවේ. ශබ්ද ඇසෙන විට කන් දැවේ. ඇස්වල දැවිල්ල හටගන්නවා. ශරීරයේ කොටස් හිරිවැටුණක් මෙන් බර වේ. මේ අතරින් පතර තද නිින්ද යෑමක් වැනි දෙයක් සිදුවේ. එකපාරටම ගැස්සී නැවත ආනාපානටම හිත වැටේ නැවත ධාතුකට මතුවේ. උපවාසය ධර්මදේශනා සඳහන් කළ පරිදි එදිනදා ජීවිතයේ රුචි අරුචිකම ජීවන රටාව නිින්ද වෙනස් වී තිබේ. ආජීව අෂ්ටමක සීලී තාම තදින් නැලී ජීවිතය ගෙන යමි. දිනකට පිට කරන වචන ප්‍රමාණය තාම සීමිතය. අටලෝ දහමින් කම්පා නොවන පිරිසිදු සිතකින් ජීවත් වෙමි. මට මෙම සම්පatti ලැබුණේ ඔබ වහන්සේගේ ධර්ම දේශනාවට සවන් දීමෙනුයි. මේ පිළිබඳ ඔබ වහන්සේට දෙපාණමත ගෞරව කරන අතර ඔබ වහන්සේගේ සීල ප්‍රාර්ථනා යරිම ඉෂ්ට සිද්ධ වේවා. ඔබ වහන්සේට දරුවන් සරණයි. ඒක ප්‍රශ්නයක් නෙවෙයි ප්‍රකාශනයක් අපි සාදු කියමු. ගෞරවනීය ස්වාමීන් වහන්සේ අනුශේ ධර්මයන්ගේ ස්වභාවය හා ධර්මානුපස්සන යටතේ ඉගෙන ගන්නා නීවර ධර්මයන්ගේ ස්වභාවය සමාන දැන කරනවායින් මෛත්‍රීන් පහදා දෙන්නේ. මේ දෙක අතර වෙනසක් මෙහෙම කියන්න පුළුවන්. නීවර ධර්මයන්ගේ තියෙන නපුර, අඹුරු ගතිය, පැංගිරි ගතිය මුණතෙම තියෙනවා. අනුශේ ධර්ම හැම එකක්ම වෙන්නේ හොඳ එකක් විදියට. නමුත් කරන්න විනාශයක්. අනුශේ ධර්ම හැම වෙලාවෙම මායාකාරී. මිත්‍ර ස්වරූපේ මතුවෙනවා. නමුත් ඒව ඔක්කොම මිත්‍ර ප්‍රතිරූපකයි. ඉතින් ඒක නිසා අනුශේ ධර්ම හඳුනා ගන්න ලේසි නැහැ. ඒක ගැන ලියනකොට කියන්නේ මේ හොරේ හොරේකට හොරෙක් Tamange පුතෙක් විදිහට සලකලා උදව් කරන්න ගියොත් ඒ මනුස්සයාට වෙන හානිය වගේ එකක් වෙනවා අනුසය ධර්මයේ තියෙන කෙනාට. හොරාට කොච්චර උදව් කන්න බොන්න දීලා පුතෙක් විදිහට සලකුවත් ඒ මනුස්සයා කරන්නේම ඒ ලද අවස්ථාවෙන් විනාශයක් කරන එකයි. ඒක නිසා අනුසය ධර්ම තියෙන තාක්කල් Tamanට හොඳ පිංච පිංච කියලා හිතසෝ පිංච කියලා කරන හැම දෙයකින්ම කරදර කරගන්නවා. ඒ අනුසය ධර්ම ඒ වගේ චේතනාවල් සියල්ලම නොමගට යොමු කරන ප්‍රාර්ථනා සියල්ල නොමකට යොමු කරවන සංස්කාර සියල්ල නොමකට යොමු කරන ආවේශයක් තියෙනවා. ඒ නිසා යම් කිසි වෙලාවක චේතනා ප්‍රාර්ථනා මොනවත් නැති වෙලාවේ විතරයි අනුශ ධර්ම වලට ක්‍රියාත්මක වෙන්න බෑ. මොනම චේතනාවක් හරි මොනම ප්‍රාර්ථනාවක් හරි මොනම අභිවෘද්ධියක් හරි මොනම පරමාර්ථයක් කියන තාක්කල් ඒකෙන් ඕජාව ලැබනවා අනුශේලා. අරගෙන අපේ નાශයේ විදගත්ත ගොනෙක් වගේ සංසාරයට ඇදගෙන යනවා. ඉතින් එන්නේ එන්නේ එන්නේ සබ්බ සංකාර සමතේ කියලා භාවනාවේදී කිසි ප්‍රාර්ථනාවක් නැතුව අඩු ගානේ මට නිවන් ලැබේවා කියලාවත් ප්‍රාර්ථනා කරන්න ඕනේ නිවන් ලැබෙන්න කරන්න ඕන දෙයක් කරන්න ප්‍රාර්ථනා කරන්නේ නැතුව අන්න එවැනි අමර චිත්තක්ෂණයක විතරයි අනුශේධ ධර්ම නැති බව තේරෙන්නේ ඒ වගේම මේ චේතනා ප්‍රාර්ථනා නැති වෙනකොට අපිව මෙහෙවන හැටි විවිධාකාරයෙන් මෙහෙवला අපි නැවතත් අර පරණ පුරුදු වියගහටම කියලා බඳින හැටි අපි පරණ පුරුදු මල පොඩුවට කියලා හිර කරන හැටි දකිනකොට තේරෙනවා මේක වෙනම න්‍යාය පත්‍රයක් කියන එක. අනුශේ ධර්ම වල කිසිම විදියක නිවන න්‍යාය පත්‍රේ නැහැ. ඒකේ තියෙන්නේ කොහොම හරි නිවන් යන කෙනා සංසාරට ඇදලා බැඳලා තියාගන්න එක. ඒ අතින් බලනකොට අනුශේ ධර්ම වලට අපි දාස වෙලා, වාල් වෙලා මේ පහඳින එක තමයි කරන්නේ. ඉතින් එවැනි අනුශේ ධර්ම වලට කරන්න මොනවාක්වත් දෙයක් නැහැ. එවැනි දෙයක් කටයි මේ අපි යෙදි පැහැදිලි සදී පැහැදිලි කටයුතු කරන කියලා දැනගත්තාම අට්ඨියති හරායති ජිගුච්ඡති ඒක දුකක් බව තේරෙනවා පිළිකුල් කරනවා ඒක මේ ලැජ්ජාව තත්ත්වයටපත් කරනවා මේක කාඩම්බර වෙච්ච හැම දෙයක්ම ලැජ්ජිත තත්ත්වයටපත් වෙනවා දුකක් බව තේරෙනවා පිළිකුල් කරන පටන් ගන්නවා ඒ නිසා මේ ඒක එවැනි චපල වූ අංශේ ධර්ම නැති කරන්න යමක් කරන්න ඕනේ ඒක ඒක වශයෙන් අඳුන ගැනීම විතරයි කරන්න ඕනේ අඳුන ගන්නකොටම ඒකට ඉඳුන් හිටුන් නැතු යනවා. දරන්න බැරි තත්යකටපත් වෙනවා. නමුත් අපේ අවිද්‍යාව තියෙන තාක්කල් අපි වක්‍ර ක්‍රම වලට මේ අනුශේධ ධර්ම වලට උදව් කරමින් ඉන්නවා. ගරු ස්වාමීන් වහන්සේ ගිහි ජීවිතය තුළ සිටින අප අප සමග සිටින අනෙකුත් දෙනාට අවහිර නොවන ලෙස පවත්න ආකාරය පැහැදිලි කර දෙනමින් ඉල්ලා සිටිමි. මේකට මට මතක් වෙන්නේ අපන්නක ප්‍රතිපදාව කිසි දෙයකට විරුද්ධ වෙන්න එපා. තමන් ආශ්‍රය කරනකොට කිට්ටුවන්තෙක් හෝ අපිට කෙනෙක් හෝ වේවා මොනවා හරි තමන්ට ඒ යෝජනා කරන තමන්ගේ සාක්ෂි කර ගන්නවා යෝජනා ඉෂ්ට කර ගන්නවා ඒක නිසා කවුරු මොනවා ගෙනාවත් මොනම දෙයකටවත් විරුද්ධ වෙන්න එපා. ඒක චපලකමක් නෙවෙයි. හැබැයි එකක්ම දෙක තියාගෙන මොනවාක් යෝජනා කරන්න එපා කාටවත්. කරන හැම දෙයකටම වග වෙන්න. මොනම යෝජනා කරුවත් ඒක සංස්කරණය වෙනවා. අනුන් යෝජනා ගේනකොට බලන්න ඔයාලට තේරෙනවද සීබුද්ධි ඉඳ කරන්නේ ඔයා වග කියනවද මේකට ආයෙනම් කරගන්න. තමන්ගේ ප්‍රතිවල තමයි මිට ගන්න. දැන් ඔබ වහන්සේ මොකද කියන්නේ? ඔබතුමා නෑ මගේ මිච්චර මම විරුද්ධ වෙන්නේ නෑ. මගේ විරුද්ධත්වය නෑ මම සීබුද්ධියෙන්ද කතා කරන්නේ. ඔව්. ඒක ප්‍රතිඵල එනම් විතරයි. මේක අකරුණාවන්තකමක්වත් හෝ කරදීමක් හෝ චපලකමක් නෙවෙයි. මේකට කියන අවිරුද්ධ ප්‍රතිපදා, සාමීච ප්‍රතිපන්න, අරණ ප්‍රතිපදා, අපන්නක ප්‍රතිපදා මේකෙන් ගැලවෙන්න බැරි කිට්ටුවන්තගෙන් තමයි. මේ ප්‍රශ්නේදී අපි බෙල්ලටම අහුවෙන්නේ කිට්ටුවන්තයා යා අපිට වාංගු කරලම තමයි කරුදයක් කරන්නේ. වැරදුනාට පස්සේ අපි පැත්තට දානවා හරියට පස්සේ තනියම පාටි කරනවා. දැන් කිට්ටුවන්තයත් එක්ක කතා කරන කියන්නේ උඹ මගේ කිට්ටු කොම මෙච්චරයි උඹට ඕන දේ සීබුද්ධියෙන් කරපන්. මට කිව්වයි කියලා ප්‍රශ්නයක් නැහැ. තම තමන්ගේ වැඩ තම තමන් බලාගන්නයි කියන එකයි අපේ ලොකෝයි අපිට කියලා දුන්නේ. අපි ඉඳසල බැලනවා. කියනකොට මොනවා කියලාද හොඳට අහන කෙනා හොඳයි. තම තමන් වැඩ තම තමන් බලාගන්නයි කියන විතරයි. උඹ බෙදාගන්න පරිප්පු උඹ කාපා. උඹ ඇදගෙන උඹ නාන්න ඕන නම් අපිට මොකද? ඒක හරිම අකරුණාවන්ත විදියට වෙන හැබැයි top class management management managerial එකෙන් අන්තිම ඉහළ මැනේජ්මන්ට් එක තමයි chance එකක් දෙනවා. ඒ වැඩි කරලා බලපන් හොඳට බලන්න ඉන්නවා. වැරදුනොත් කා. හරි ගියොත් හරි. මොකද ලෝකේ අපි අපි තටමැව්වත් නැතත් හේතුඵල ධර්මයක් වැඩ කරනවා. ඒ හේතුඵල ධර්මය තමයි සුප්‍රීම. අපිට පුළුවන් ඔකට ඩිස්ටෝට් කරන එක විතරක් ඇඩ්ජස්ට් කරන එකද ඇඩ්ජස්ට් කරපු තරමට කන්න. ඉතින් වෙන කාට හරි වගන කන්න ඕන නම් ඇදගෙන නාන්න ඕන නම් බෙදාගෙන පරිප්පු ගන්න ඕන නම් කාටද? මේ කාටවත් බෑනේ හේතුඵල ධර්ම වෙනස් කරන්න. ඒ නිසා ගිහි ජීවිතේ ගත කරනකොට හොඳට මතක තියාගන්න කොක්ක ඉන්නේ ළඟින්. ශ්‍රද්ධාවකත් මධ්‍යස්ථ පුද්ගලෙක් නෝ හතුරකින් එන්නේ. එන්නේ හිතසුව ප්‍රියමනාප කෙනෙක් හරහා එන්නේ. ඉතින් ඊට පස්සේ අපි යුනිවර්සිටි එකේ ඉන්නකොට කියන්නේ වහවත් කන්න බෑ යාළුවොත් එක්ක. ඌ ඉල්ලගෙන කන. වහ කන්න ගියත් බෑ. ඉතින් ඒ නිසා ඒගොල්ලෝ අතේ දුරින් තියාගෙන තියෙන හොඳම ප්‍රතිපත්තිය තමයි හොඳයි කියන මොනාට යහපම හොඳයි කියන එච්චරයි. හොඳ වුණත් හොඳයි කියනවා නරකුණත් නර හොඳයි කියනවා. එතකොට ටික දවසක් කරන්න දෙන්නේ මේ ඇඟේ එල්ලුවට කොක්ක වදින්නේ නැහැ නේ එල්ලෙන්නේ නැහැ. එනිසා අපන්නක ප්‍රතිපදා කියලා කියන්නේ ඒක තමයි පළවෙනිම ජාතකයේ බුදුරජාණන් දේශනා කරන පංචපනස් ජාතකේ අපන්නක සූත්‍ර හතරක් විතර මම හිතන්නේ වර්ගයක්ම තියෙනවා සංයුතනිකායේ සූත්‍ර තියෙනවා. ඒකේ මේ අදහස ඉස්මතු කරලා දීලා නැහැ. මොකද දේශපාලනේ කියන්නේ ඔක අනිත් පැත්ත. දේශපාලනේ කියලා කියන්නේ යාගේ දුර්ලභකමේ වාසිය ගන්න. මේකෙදි කරන්න තියෙන්නේ යාට නොකිය කියනවා ලෝකෙ සිද්ධ වෙන්නේ හේතුඵල ධර්මයක් අනුව. ඒකට වෙන්නදරලා මට කිව්වා ඇත්ත. හොඳයි. එන ප්‍රතිඵල ඔයා බෙදාගත්ත පරිප්පෝ ඔයා කණින් කයි ඉතින් මම නැවතත් කියන එක අකරුණාවන්තකමක් නෙවෙයි නොතේරුම්කමට හුඟ දෙනෙක් හිතනවා මේ හැඟුමින් යුක්තව බොක්කෙන්ම මේකට සාක්ෂි වෙන්න ඕනේ කියලා. එතකොට ඔය එතකොට ඇති වෙන සංකීර්ණතා හුඟක් වැඩි. අර පටන් ගන්නකොටම හොඳයි කියන ඉන්නවට වැඩි. හැබැයි ඒ තෙතමන ගතියක් පේන්නේ නැහැ. හැඟුම්බර ගතියක් පේන්නේ නැහැ. ඉතින් ඒක නිසා මේක වීලි ගතියක් තමයි ඒකේ පේන්න තියෙන්නේ. නමුත් භාවනා ජීවිතයක් නම් හරියමාරු ගතකරනද මේ මේ න්‍යාය දන්නේ නැත්නම් හරියමාරු. ගරු ස්වාමීන් වහන්සේ මහා චත්තාරිසික සූත්‍රයේ විස්තර කරන ලද පරිදි සම්මා වාචා මාර්ගාංගයේ පැහැදිලිව තේරුම් ගතිමි. ධම්මීවා කතා යන ගුණාංගයේ සම්මා වාචා මාර්ගාංගය තුළ පැවැත්විය හැකි අන්දම පැහැදිලි කරන මෙන් ඉල්ලමි. මේක අපි අතර පසුගිය ධම්මවිකේ කරපු එකට උනේ මහා චත්තාරිසික සූත්‍රයේ අපි අවත්ත පස්වෙනි රිට්‍රීට් එක ඒකෙදී මේ සම්මා සංකප්ප නිසා සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව කියන තුනේ අන්තර් සම්බන්ධතා බැලුවේ ඉතිකේ සම්මා වාචා මාර්ගයේ තේරුම් ගත මේ සම්මා ධම්මීවා කතා යන ගුණාංගයේ සම්මා වාචා මාර්ගාංගය තුල පැවැත්විය හැකි අන්දම පැහැදිලි කර දෙනු ඉල්ලමි. ඒකේ ਸਰවචනාංශේ කළ යුතු කතා 10කුත් නොකළ යුතු කතා 32කුත් සඳහන් කරලා තියෙනවා. කළ යුතු කතා තියෙන්නේ මේ විද්‍යාරම්භ කතා අප්පිච්ච කතා, සම්තුටි කතා, විද්‍යාරම්භ කතා සීල කතා, සමාධි කතා, ප්‍රඥා කතා, විමුක්ති කතා, විමුක්ති ඥාන දර්ශන කතා, පවිවේක කතා. ඒ නිසා තමන් කතාවක් කරනවා තව කෙනෙක් උනන්දු කරන කතාවක් කරන්න ඕනේ. එයා විවේක වෙන පැත්තට කතාවක් කතා කරන්න ඕනේ. සංසුෂ්ටි ඇති කරන මරකමදි මේකමදි කියන චර්චුරු කතා නෙවෙයි දැන්වත් ලැබිලා තියෙන බෞද්ධ ශාසනයේ දැන්වත් ලැබිලා තියෙන මනුස්සාත්ම භාවය මතක් කරලා දෙන කතා කරන්න ඕනේ. සීලයක් සමාධියක් ප්‍රත්‍යාවක් ඇති වෙන කතාව, විමුක්තිය විමුති දර්ශනයක් ඇති කරන කතා කරනවනම් සම්මා වාචාට වැටෙනවා. නොකල යුතු කතා ගොඩාක් තියෙනවා. ඒකේ තියෙන්නේ හොරු පිළිබඳ කතා, රජුන් පිළිබඳ කතා, කුමාරිකාවන් පිළිබඳ කතා, රට රාජ්‍ය වල තියෙන ඔය භූවිෂමතා පිළිබඳ කතා. ඒකේ කතා 32ක් තියෙනවා. ඒක දැනගන්න ඕන නම් පත්තරේ බලන්න. ඒකේ තියෙන ඔක්කොම 32ම තියෙනවා අඩුවක් නැතුව තියෙනවා. නැත්නම් රේඩියෝ එක අහන්න නැත්නම් ටෙලිවිෂන් එක බලන්න ඒගොල්ලෝ කොහෙන් හරි ඔයලා 32 සම්පූර්ණ කරලා දෙනවා අර මාළු 32 බතක් වගේ. ඒක මදි වුණොත් පත්‍රේ සෞතුයි. 32ම නැත්නම් පත්‍රේ සෞතුයි. හැබැයි ධම්මීවා කතාව කියන එකට ඒකේ නීරසයි. කාට හරි කිව්වොත් ඔය දැන් ලැබිලා තියෙන එකත් ලොකු දෙයක්. කොහොමින්ද ඇතිත් බහනා කොටාගේ තවත් ඔය ටෙඩි විවේකයක් හම්බෙන්නේ නැහැ කිව්වොත් එහෙම උපවහන්සේට නම් මොකද අපේ තියෙන ප්‍රශ්න අපිනේ දන්නේ කියලා යනවා. ඒ නිසා එවැනි කතා සම්මා වාචා වලට වැටෙනවා. ධම්මීවා කතා අරියවත් උන්නී භාවෝ කියලා තියෙනවා. එහෙම නැත්නම් කතා නොකර නිකන් ඉඳී කියලා තියෙන කියන්නේ. තිරස්චාන කතා කියන මේ තිරිසං කතා කියලා ඒවට කියන්නේ ඒව කතා කරන්න වෙනවා නම් කතා නොකර ඉඳ කරනවා නම් අර දස කතාවෙන් කතා කරන්නයි කියලා තියෙනවා. මම හිතන්නේ අපි ඒක මේ ධම්රිවිකේදී ධර්ම දේශනාවලට අඩංගු වුණා ඔය ඔය මාතෘකාව. ගරු ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේගේ අද ධර්ම දේශනාව මටම කරන්න ලද එකක්යි හිතුණා. ඒ මන්ද මගේ හිත සියුම් තත්වයට ගිය විට ගැස්සී සමාධියෙන් දෙවරක්ම ආදවති වුණා. ඒත් ඒ දෙවරටම ආනාපාන සතියට නැවත යන්න පුළුවන් වුණා. එතනදී නොසලී සිටිය ඔබ වහන්සේ දී ඇති උපදේශ පිළිපදිමි. මේ බව දන්නා සිටින්න නිසිඥායි ඔබ වහන්සේට මේ ලියන්නේ මොහොතේදී ලියන්නේ මෙතනදී ඔබ වහන්සේ කීවා තව ටිකක් බැටරි charge කරගන්න කියා ඒක නම් මට තව ටිකක් විස්තර කර දෙමින් කරුණාවෙන් ඉල්ලා සිටිනේ මේ බැටරි charge කරන තැන තියෙනවා සමහර තැන්වල තියෙනවා ගියාම රුපියල් 5ක් ගන්නවා charge කරලා දෙනවා එහෙම නැත්නම් සක්මනක් හදාගන්න සක්මන තමයි අපි බැටරි charge කරන තැන ඕනම වෙලාවක හිත වැටිලා තිබුණත් හිත නැගිටලා තිබුණත් සෞඛ්‍ය සම්බන්ධයට සක්මන් කරන්න සක්මන් කරපුවා ඔක්කොම බැටරි තහඩු ඇද ගහලා තිබුණේ ඒව හැරි ගිහිල්ලා charge කරලා ඩිස්ටිල් වෝටර් දාලා අලුත් කරලා බැටරි කන්සන්ට්‍රේෂන් ඔක්කොම හැදිලා යනවා. ඉතින් ඕගොල්ලෝ මේ කොළ බහාදේව හිතන්නේ මේ ලක්මන් කිරිල්ල කාලේ නාස්ති කිරීමක් කියලා ඉතින් පරියන්ක ගන්න. හරියන්නේ නැහැ. බැටරි charge කරන්නේ නැතුව හරියන්නේ. බැටරි charge කරනවා කියන්නේ මම අදහස් කරන්නේ ලක්මන් බහන. ගෞරවනීය ස්වාමීන් වහන්සේ පරියන්ක භාවනාව කර්මන්නේ කර ගැනීමට සක්මන් භාවනා යෙදෙන ලෙස ඔබ වහන්සේ දේශනා කළා. මා භාවනා අවසන් කිරීමේදී මට නිින්ද යාම අඩු ගතියක් දැනේ. නිදා ගැනීමට වැතිර සිටියේද නිදිමත නැත. එවැනි අවස්ථාවේදී සක්මන් භාවනා යෙදීමෙන් නිදාගත් නිදීමෙන් නිදාගත හැකිය. සක්මන් භාවනාවේ මෙම කාර්ය දෙකම ඉටුවන්නේ කෙසේද යන්න කරුණාවෙන් පහදා දෙන්නේ මේ සමබර කරනවා. වීර්යයයි සමාධියයි දෙක සමබර කරනවා. මේ සමබර භාවයේ සමාධිය වැඩි වුණොත් ලෙඩ නිින්දකට වැටෙනවා. වීර්යය වැඩි වුණොත් රැට නිින්ද නැති අවදි භාවයක් එනවා. ඒ දෙක සම වෙච්චාම ඒ ඒ චිත්තක්ෂණේ විස්්‍රාම වෙන්න ගන්න. එතකොට නිින්ද ගියත් එවනත නිදා ගන්න නිින්ද ගිය නැතුව ඉරියව්වේ හිටියත් හොඳට හිත විස්්‍රාම වෙන්න පටන් අර ගන්නවා. ඒ සඳහා ඇත්තටම මේ නිදා නිදා ගන්න යන්න ඉස්සලා සක්මන් කරන එක ඊට පස්සේ මේ මානසිකාරයේ නිින්දට යන්න පටන් අරගත්තොත් ඔය භාවනා කරන වෙලා නැහැ කියන කිසිම කෙනෙකුට කට උතර නැතිව. මොකද හැම කෙනාම බුදිය ගන්නවා. ඊගෙන පොඩ්ඩකට ඉස්සර ටිකක් සක්මන් කරලා ඒ මානසිකාරයෙන් යුක්ත නිදා ගන්නකොට කොහොම හරි ටික වේලාවක් හම් වෙනවා දවසේ භාවනා කරන්න. ඒ වගේම අවදි වෙච්ච ගමන් ඇඳේම ඉඳගෙන බලන්න මොහොතකට ඉස්සලා හිතේ තිබුණ විවේකයේ ගැන ඒකල විවේකයේම ඉඳ ගත්තොත් නැවත නිින්දට වැටෙන්න දෙන්නේ නැතුව හරි පිරිසුදුකමක් තියෙනවා. එතෙන්දි කියනවා ඇස් හිත අවදි වීමත් ඇසරීමත් දෙකක් කරලා කරනවා. නිින්දේ ඉඳලා අවදි වෙච්ච ගමන් හිත අවදි වෙනවා දන්නවා. ඇස්සරින් ඉස්සලා සතිය පිහිටවගෙන ඇස්සරින් ඉන්න කියලා. ඇස්සරිලි වල හේමින් ඉන්න කියලා. සමහර වෙලාවට නම් කියන ඇත්තටම ඇඳෙන් නැගිටපු ගමන් උඩ පැනලා එළියට පයින්ටි කියලා නැත්නම් අර කුසීතකමට ඇඳේ මේ නැවත නැවත නිින්දට වැටෙන නිසා. නමුත් අවදි වෙච්ච ගමන්ම හරි පිරිසිදුයි මේ අර නිින්දේදී විස්්‍රාම වෙච්ච හිත එහෙමම හිටියොත් කිසිම කමටහනක් ඕනෙත් නැහැ. ඉරියව්වක් ඕනෙත් නැහැ. අර තිබුණේ කේම ටික වෙලාවක් ඉන්නකොට භාවනා කරන්න වෙලා නැහැ කියලා කතාවක් එන්නේ. ස්වාමීන් වහන්සේ හුස්ම රැල්ල මුලින්ම දැනෙන්නේ නැහැ. හුස්ම රැල්ල තුනිවි ගොස්ති නොවේ. හිත ඇතුළට නමාගෙන ඉන්න විට හිත විසිරෙනවා අරමුණක් නැති නිසා හිත ඒකම් කරගන්න හුස්ම රැල්ල නැවත දැන දැනගන්න විදියක් නැද්ද? ඒ නිසා මේ මේක මට තීරණ විදියට ඉඳගෙන ඉන්න ඉරියව්ව සැප නැතිකමයි මේකට වෙලා දෙන්නේ. නිසා හොඳට සක්මන් කරලා පහසු විදියවක ඉන්න පිටකොන්ද කෙලින් තියෙන පස්සේ කරි කමන්න කුෂන් එක කරි කමන්න බීම ආවි. ඒකලි වලලා මේ පහසුව එහෙම නැත්නම් මේ දැනෙන විවේකයේ එහෙම නැත්නම් ඒ දැනෙන සමතුලිත භාවය එහෙම නැත්නම් මේ ඉස්පාසුව ඒක සක්විති රජකමක් වගේ සලකන මම මා කායත් එක්ක ඉන්නවා මම මාත් එක්ක ඉන්නේ මේකටයි මේ මනුස්සකමන් ඉල්ලුවේ හිත විසිරෙන්න ඕන කරලා තියෙන්නේ මෙන්න මේ චිත්තක්ෂණයට හිත සතුට වෙන්නේ නැත්තම්. මේ චිත්තක්ෂණය මඳිනා. මේ චිත්තක්ෂණේ 100ක් සම්පූර්ණ චිත්තක්ෂණයක් මේකට කියනවා සාසන සම්පත්තිය කියලා. ඒක නිසා හිතට කියන්න ඕනේ මේක තමයි ඉල්ලෝන හම්බෙලා තියෙනවා. පුළුවන් තරම් අරමුණක් හොයන්න එපා. හිතට දැන්න විස්රාමයේ හිතේ මම ඉන්නවා කියන එකම පටන් ගන්න තැන ඉඳලා පවත්වාගෙන යන්න ගියොත් මේ සමහරවිට අදිෂ්ඨාන කරලා පැයමාර ඉන්න පුළුවන්. එතකොට තියෙනවා මොකද්දෝ ශක්තියක් වැඩ කරනවා මැරිලා නැති බවට නිින්ද කියලා නැති බවට ඒ ශක්තියේ මම උඹ කියලා දෙයක් නැහැ ඔක්කොම නිකන් මේ මහමුදේ රැලි වගේ මේ එහෙම නැත්නම් මේ දීකඩකට වතුර වැස්ස වහින වෙලාවේ පොරිපි පෙන්න වගේ ඉන්නා වගේ එහෙම නැත්නම් රත් වෙච්ච කවලට අබ ටිකක් දාපම් පොපුරු ගන්නවා වගේ දිගට පවතින. ඒක අරමුණු කරන්නත් බෑ. ඒ මොකද ඒක මට අයිති ගන්න නෙමෙයි. නමුත් ඒක සංඥාවක් දෙනවා ඔබ මැරිලා නැහැ කියලා. සංඥාවක් දෙනවා නිින්ද ගිල්ල නැහැ කියලා. ජීවිකල් වෙලා නැහැ කියලා ඉච්ඡත තමයි. ඒක අරමුණු කරන්න පුළුවන්. ඒකත් භාවනාවක්ද කියලා ප්‍රශ්න කරන්න පුළුවන්. නමුත් ටික කාලයක් ඒක පුරුදු කරලා බලන්න ඒක කෙලස් තියෙනවා. කිසියම් ක්ලේශයක්. ඒ නිසා වැඩියෙන් ඉඳ ඉඳ ඉඳ ඒකට හිත හුරු වෙනවා. අපේ හිත වෙලා තියෙන උඟක් කෙලස් එක්ක ඉඳලා ඉඳලා ඒ නික්ලේශී தත්වෙට යනකොට කෝල ගති පානවා. ඒ තරම්ම කෙලෙස් එක්කත් ඉඳලා පුරුදු කරලා තියෙන නිසා ඒ නිසාක ප්‍රයෝගයෙන් හඳුලා දෙනවා. අය ස්වාමීන් වහන්සේ දරුවා ඉගෙනීමට උත්සාහයක් නොගැනීම හේතුවෙන් තරහව ගැනීම සුදුසු නොවේ. නමුත් උපේක්ෂාවේ බලා සිටින දරුවාගේ අනාගතය අඳුරු වේයයි හැඟේ. මෙවැනි අවස්ථාවල ගත යුතු ක්‍රියාමාර්ගය පැහැදිලි කර දෙන්නේ නම් ඔබ වහන්සේට පිංසිතු වේ. මට දරුවෝ නැති නිසා තමයි මට තියෙන ප්‍රශ්නේ මේකේ මේ මොන විදියෙන්වත් මට තරහ යන්නෙත් නැහැ. මේ ප්‍රශ්නේකට තරහ යන්නෙත් නැහැ. දවන දරුවෙක් හිටියානම් කොහොම හරි මට ඔක වේ සම්බන්ධ කරන්න තිබ්බා. මං පොඩි කාලේ මං ගැන අපේ අම්මා අඬන්න ගියා නම් කපක් අඬයි. අය කිසිම අධ්‍යාපනයට ඕනකමක් තිබුණෙත් නැහැ. මේ මේ අම්මා හැබැයි කවදාවත් තරහ ගියෙත් නැහැ. අම්මා අපේ අම්මා දෙකට ගිහිල්ලා තිබ්බා. මම්මට වැඩිය මම කොහොමදත් ඉස්සරහනේ. අම්මු මැට්ටා. කිසිම ඔය ඉන්න ඔය දවතර දවතර අහන්න බලන්න මම එකේ මම විභාගේ හෙට කියලා අද තමයි බයිසිකල් පදින්න පුරුදුනේ මල්ලතර ගිහිල්ලා. ඉතින් අම්ම කොම් බෙල්ල කඩා ගන්න විතරක් එපා මේ විභාගයක් තියෙනවා හෙට පාඩම් කරන්න කියන්නේ කියලා වැඩක් නැහැ. ඒ ඔය මේ කවුද මේ ෂේක්ස්පියර් කවදාවත් ඉස්කෝලේ නැහැ. ඊ වැඩේම කවි ලියනවා. තාත්තා අරගෙන උග පැත්තට තැළුවලු හොන්දටම කෙවිතෙක්. මේ බිම දාලා මේව අල්ලගෙන ඌ ඒකට කවියක් කිව්වා. කවියටම උපං මම කවියටම ඇරපං එහෙම නැත්තම් ඔහේ ගහපං කිව්වා. ඌ ඉස්කෝලේ ගිහිල්ලා ඉගෙන ගන්න එක නෙවෙයි. ඉස්කෝලේ ගියොත් කුණු හරිපනේ උගන්වන්නේ. ඔය ගුරුවරු දන්නේ ටික නේ උගන්වන්නේ. ෂේක්ස්පියර්ට උගන්වන්න පුළුවන් දු ගුරුවරෙක් හිටියේ නෑ. ෂේක්ස්පියර් කියන්නේ ජීනියස්. අයින්ස්ටයින් හතර සැරයක් ඉස්කෝලෙන් එළවලා තියෙනවා. අන්තිම එළවලා තියෙනවා. මොකද එයාට උගන්වන්න කවුරුත් එයාට තියෙන මේ ගුරුරු මැට්ටෝ කියලා. ගුරුරු ඉන්නේ හතර ශ්‍රීමාවක් ඇතුළේ උගන්වන්නේ. මම ඉස්සෙල්ලාම මම ඉස්කෝලේ යන කාලේ අපේ භෞතික විද්‍යාව උගන්වන සර් කෙනෙක් මේ 12 volt බැටරියක් අරගෙන ඒකේ ට්‍රාන්ස්ෆෝමර් එකෙන් 230ට නංගලා ඊට පස්සේ නියොන් බල්බයක් පත්තු කරලා පෙන්නුවා. ඉතින් මේක මැජික් තමයි. මම කිව්වා අයියෝ ඕකද කිව්වා. තද වුණා කණෙන් අල්ලගත්තා. ඇද්දගෙන ඉන්නේ කියලා දොර වැවුවා. ඒක දාන්න. පන්තියට ඒක දුන්නේ. වයර් එකක් හරි ගැසලා ඕක පෙන්වන එක අපි එතකොටම බුදුරැස් කරකෝලා මෝටර හදලා තියෙන්නේ. ඉතින් ඒ සර් හරියට අර ස්ටෙප් අප් ට්‍රාන්ස්ෆෝමරයක් දාලා හරි ගැසලා නියොන් බල්බයක් පත්තු කරලා මම කියන්නේ 68 69 වා කාලේ පෙන්වුවාට පස්සේ මං කෝ අයියෝකද කිව්වා. මුළු පන්ති ඉස්සරහ. හොඳද සර්? කණෙන් එළියට දාලා දොර. ඉතින් ඒ නිසා අම්මලා තාත්තලා වුවාට අඬන්න පටන් අරගත්තොත් කවදාවත් එන්න මට අහන්න කැමති මේ ලියුපු එකන දක්ෂයේද කියලා ඉගෙනීමට. හුඟක් වෙලාට ඔය ලියුපු මනුස්සයත් නැට්ටේ. කාට ඇත්තටම ඔයගොල්ලෝ මේ මුළු මුළු කොළඹම හිතාන ඉන්නේ මේ අධ්‍යාපනයේ විභාගවලින් මනින්න පුළුවන්. අධ්‍යාපනයේ මනුෂ්‍යයාගේ දැනුම වලින්න පුළුවන් කියලා. අමුම අමු කුණු හරපයක්. අධ්‍යාපනය කියලා කියන්නේ මිනිස්සු මට්ටම් කරන්න ගත්ත මට්ටම් ලැල්ලක් මිසක් අධ්‍යාපනයෙන් තමයි මේ සියරම ඔක්කොම මට්ටම් කරලා මේ අර විභාගේ මේ විභාගේ ලන්ඩන් විභාග කියලා උන්ට හප්පම් ගන්න කරන වැඩක් මිසක් කිසිම මේ අධ්‍යාපනයෙන් කිසිම ඒ කිසිම දෙයක් ඇත්තටම තියෙන නිර්මාණශීලීත්වයේ කාබාසිනිය කරන එක විතරයි. ඒක ලෝ හතරස් කරලා දෙනවා. ඒ අවශ්‍ය රාමුවට හතරක් කරලා දෙනවා. වෙන කරන්න දෙන්නේ වෙන කරන්න දෙන්නේ නමුත් ඒ නෑ ඒවට විරුද්ධ වෙනවා නම් ඒ කියන්නේ මේ මිනිස්සය කොල්ල එක්ක අමු මැට්ටෙක් නැත්තම් ජීනියස්. උඹ තේරෙනවා මේ ඉස්කෝලේ ගිහිල්ලා මොනවද උගනගන්නේ. ඉතින් ඒකට අම්මල තාත්තලා දුක් වෙනවයි කියලා කියන්නේ අම්මල තාත්තලා තෝන්නේ කොල්ල සිවිල් සර්වන් කෙනෙක් කරන්න. ඔන්න ඔයගේ රාමුවකට දාන්න. රාමුවකට යන්න කැමති නැත්තම් ඒ නිසා මේ මයිලක තියෙන මේවනේ උපහාසයෙන් බලන එක විතරයි. මොකද දරුවෝ නැතිකමේ වාසිය. හිටියනම් මම අවු වෙනවා. ඒකට කිය ඔබ වහන්සේම කිව්වට ඔබ වහන්සේ දරුවා හදන්නේ කොහොමද කියලා අහන්නේ. දැන් මට ඇඟිලි දික් කරන්න කාටවත් බෑ. ඉතින් ඒ නිසා ඒ මෙල්බන් ගියාට පස්සේ මේ හොඳ දක්ෂයා. තාත්තා අනගහන ඇවිල්ලා මට කිව්වා මේ අපි මුළු පවුලම භාවනා කරනවා. මෙයා භාවනා කරන්නේ හොඳ මිනිහා. අහන කරන්නේ නැහැ කියලා. මට අඳුල්ලා දුන්නා. ඉතින් මට අඳුල්ලා දුන්නාට මිනිහා මයිත් එක්ක කතා කරන්න ඕනකම නැහැ. මොකද මම භාවනා කරන කතා කරන්නේ මිනිහට ඕනකම නැහැ. ඊට පස්සේ මම ආවා ඇයි ආවිද තාත්තා ඉන්නේ කිව්ව ඔබ හරි අඳුරගන්නේ කිව්ව මම ආවේ ඒකටයි කිව්වා. මම කිව්වා මට ඇත්තටම ඕනකමක් නැහැ අඳුරගන්න. මේ මහ හරස් ගැලපෙන්නේ නැහැ. ඊට පස්සේ ඉතින් කරන්න දෙයක් නැතිකොට මම ආවා මේ මොකද මෙතන ප්‍රශ්න ඊට පස්සේ ගියා මට තේරෙන්නේ ඉංග්‍රීසි භාෂාව විතරයි ස්වාමීන් වහන්සේ බුද්ධඝම පොත් තියෙන සිංහලෙන් මට තේරෙන්නේ නැහැ. ඊට අතර කිව්වට හරියන්නේ නැහැ. පස්සිමාන ජෝසප් ගෝල්ස්ටයින්ගේ පොතක් තිබුණා Practical Insight Meditation කියලා. මම කිව්වා මේක හොඳයි කියලා හිතනවා කියෝපන් කියලා. කියලා මං ආවට පස්සේ මට කම්පියුටර් ස්ක්‍රීන් දෙකක් විතර දිග ලියුමක් කියලා වල දුන්නා මෙන්න ස්වාංශ බඩ. මේක කියූපු වෙලාව ඉඳලා මට මොනවත් නැහැ පුදුමාකාර විදිහට මට දැන් ඉතුරුපත් වෙලා තියෙනවා කියලා තව දෙන්නෙකුට කාබන් කොපි කරලා මට ඊමේල් එකක් කරලා තියෙනවා. ඒක කියූප එක්කෙනෙක් මට කියලා දෙනවා ඔබ වහන්සේ ගැන කිසි ගුණයක් කතා කරලා නැහැ. ජෝසප් ගෝස්නයින් ගැන ගුණ කතා කරලා තියෙන්නේ මේ ආකාරයට මේ පොත දීප මිනිහටවත් ස්තුති කරලා නැහැ නේ කියලා. ඊට පස්සේ දවසේ ගියාට පස්සේ මාව හම්බෙන්න අපොයින්ට්මන්ට් එකක් දාලා ඇවිල්ලා කතා කරලා රිට්‍රීට් එකට ආවා. ඇවිල්ලා භාවනා කරා දෙකයි. රිට්‍රීට් දෙකයි කරේ මොනවාක්වත් නැහැ මුළු පවුලම ඇඳගෙන ඉනවා දැන් රිට්‍රීට් එකේ. දරුවෝ දෙන්නයි නෝනයි ඒ නෝනගේ අම්මයි තාත්තත් බාහන කරනවා මෙයාගේ අම්මයි තාත්තත් බාහන කරනවා පරණ බාහන කරනවා. ගිපාරක ඇත ඉසල සැරෙන් ඇඳල් භාග්‍යයර පස්සේ මේ දැන් ඉතින් සම්පූර්ණ ඉන්නේ සම්පූර්ණ භාවනා ලෝකේ. ඊට පස්සේ කිව්වා සංස මට හරි ප්‍රශ්නයක් තියෙනවා. ඉංග්‍රීසියෙන්මයි කියන්නේ. මම ඇයි කියලා මේ පොඩි උන් දෙන්නට භාවනා උගන්වන්නේ කොහොමද කියලා. ඉතින් ඊට පස්සේ මම කෝයි හරිය වටින වැඩක්. පොඩි කර භාවනා කරන්න හදන්නේ. ඊට පස්සේ මම කිව්වා මේ ඔගේ තාත්තා භාවනා කරනවා. ඒ තාත්තගේ උනන්දුව භාවනා කරලා ඔයා කොයි කාලේද භාවනා කරන්න පටන් ගත්තේ? 40. ඔය භාවනා කරන ඔව්. ඔයාගේ දරුවෝ වයස කීයද? අවුරුදු 8යි. මම කෝ උඹ පිස්සුද යකෝ උඹට අවුරුදු 40ක් ගියා උඹේ තාත්තා ඔච්චර උනන්දුවෙදි භාවනා කරන දැන් උඹට ඇතුළේ තියෙන ගායක අවුරුදු 8 ඒකට භාවනා කරවන්න හදනවා. මේකේ කිරණ වැඩද? මේ මොකද්ද කිරණ භාවනාව අපිට තියෙන සාමාන්‍ය බුද්ධිය. වහාම වැඳලා ප්‍රශ්න ඉල්ලලා අස් කරගත්තා. මට දැන් තේරෙනවා සාමාන්‍යයෙන් ඒකට කාලයක් තියෙන වෙලාවක් තියෙන වෙලාවතෙයි මම අවස්ථාව නැති කරන්න එපා දීලා තියෙනවා. දැන් මොකද කරනවා කියලා කියන්නේ අම්මයි ඒ දෙන්න භාවනා කරනකොට හැමදාම හරියටම හතේ ඉඳලා අට වෙනකන් ඒ ටෙලිවිෂන් බහලා කට්ටිය භාවනා කරනවා ටෙලිවිෂන් එක ළඟ. අර පොඩි උන්දා විනාඩි 35ක් වාඩි වෙලා ඉන්නවා. භාවනාවක් මොනවක්වත් දන්නේ නැහැ වාඩි වෙලා ඉන්නේ. පස්සේ කමටහන් සුද්ධ කරනලායි අම්මා අපේලායි මම යවුවා මේ මොන්නම දෙයක්වත් කරන්න බැරිලු මම මොනවා කෙරුවත් අර අරමනුෂ්‍ය කියනලු ඔය කරන වැඩේ සංසාරයේද නිවනද කියලා. මොන්න දෙයක්වත් කරන්න දෙන්නේ නැතුව. මම කිව්වා එහෙම මේ කරන්න යන්න එපා කියලා මෙයාට. ඊට පස්සේ මම අවේ ඒ නෝන මහත්තයාගෙන් දරුව දෙන්නම ඉඳගෙන මොකද කරන්නේ කියලා කියන්නේ නැති. හැබැයි මෙහෙම අල්ලගෙන ඉන්නවා. විනාඩි 35 ඉන්නවලු. ඉඳලා උන් එමිට අම්මලා තාත්තලා කියනකොට නැගිටලා යනවලු. පස්සේ හොඳට උරතල් කළා උරතල් කළා උකුලේ තියාගෙන ඇහුවලු ඔයා අපි දෙන්න භාවනා කරනකොට මොකද කරන්නේ කියලා. ඊට පස්සේ කිව්වලු මේ ඒ පොඩි එකාට කියන්න තේරෙන්නේ නැහැ. තුන් සැරයක් ඇහුවට පස්සේ කිව්වලු අත්තම්ම මට කියලා දුන්නා නිකන් ඉනකොට හුස්ම දිහා බලන්න කියලා. ඉමං කෝ ඒක වටිනවනේ දැන් පණිවිඩ ගිහිල්ලානේ තියෙන්නේ අම්මයි තාත්තයි නෙවෙයි අත්තම්මයි ඊට පස්සේ මං ඇහුවා මේ පොඩ්ඩක් ප්‍රෙස් කරලා බැලුවොත් මොකද්ද හුස්ම ගන්නකොට පේන්නේ කියලා ඒක කියනකොට උන්ට තද වෙනවා. ඔය එහෙම පේන මොකොත් නැහැ. බලපෑම් කරන්න දෙන්න එපා. ඔච්චර තමයි මට පේන්නේ කියලා ඊට පස්සේ හරි ගියාට පස්සේ ඒ ප්‍රශ්නේ ඇහුවට පස්සේ මම ඉඳගෙන හුස්ම දිහා බලනවා මොනවද පේන්නේ කියපුවාම මට මොනවද පේන්නේ තාත්තා ජීප් එක ගෑරේජ් එක ඇතුළට දානවා ආපස්සට ආපස්සට දානවා ආපස්සට ඔච්චර තමයි පේන්නේ ඉතින් බලන්න අවුරුදු 7 8 දී ඒ වගේ කතා කරන්න පුළුවන්කමක් තියෙනවා නම් අර අම්මල තාත්තලා භාවනා කරන කේ මොන වේ ආభాෂයක්ද ඇවිල්ලා තියෙන්නේ කියලා. කිසිම කෙනෙක් කමටහන දීලා නැහැ. කිසිම කෙනෙක් කරපන් කියලාත් නැහැ. අත්තම්මා කිව්වලු දවසක් පොකුල තියාගෙනකොට ඔයාට වැඩක් නැත්තම් නිකන් ඉනකොට හුස්ම දිහා බලන්න. ඒ නිසා අපි හිතන ඔය අධ්‍යාපන ක්‍රමවලින් නෙවෙයි ඒක එක්කන එක එක ක්‍රමවලින් යන්නේ. ඒකට අර ඉස්සලා කියපු ප්‍රශ්න දීපු උත්තරේ තමයි අපන්නක ප්‍රතිපදාව විරුද්ධ වෙන්න එපා. දෙමාපිය වශයෙන් ඉස්කෝලේ යවනවා අවස්ථාව දෙනවා. නමුත් මේ දරුවගේ ස්වභාවික හැකියාවන් මොනවද කියලා දැනගන්න ඔය රාමුවටම දාන්න යන එක මම හිතනවා අර මට අර වික්ටර් රත්නායකගේ සින්දුව කියන්නේ තනවා නංගියේ මල්ලියේ මට දෙන්න මගේ පුංචි කාලේ. කර්මාකල පොඩි උන්ගේ විනෝද කාලය කාබාසිනිය කරන්න එපා. කර්ණේ ස්වාමීන් වහන්සේ අවුරුදු කීපයක් දිනපත ආනාපානසති භාවනා කරන්නෙමි. හිත සංසුන් විට ආශ්‍රව ප්‍රසවාසයේ නොදෙනී ගියේ ආලෝකේ ප්‍රීතිය සමාධිගත වුණා සිතවිලිද අඩවි නොදෙන යනවා ආශස් ප්‍රසවාසයේ දැන් විට කැඩි කැඩි යන ස්වරූපේ තද බව දැනෙනවා හිතවිලි නොදැනී වේදනාව ඇති වෙනවා නැති වෙනවා බලන් ඉන්නවා හිතවිලි ඇති වෙනවා නැති වෙනවා බලන් ඉන්නවා ළඟදී දවසක භාවනා කරන තද ශරීර වේදනා ශබ්ද අඳුනන රූප තද ශරීර වේදනා ශබ්ද සහ අඳුනන නාඳුනන රූප ආවිත එකින් එක මම නෙවෙයි මගේ නෙවෙයි යනුවෙන් එකක් එකක් අතහලෙමි එවිට ශරීරයේ නොදෙනී හිතත නොදෙනී ගියා. හිස් අවකාශයක දැක්කා. ස්වල්ප වේලාවකට පසු තියුණු ආලෝකයක් මුළු ශරීරයෙන් වැසුණා. ආපන භාවනා ඊව යුරුපසු අධික තෙහෙට්ටුවක් දැන්නා ස්වාමීන් වහන්සේ මම ඉදිරියට භාවනාව කරගෙන යන්නේ කෙසේදයි ඉදා කාරණික ඉල්ලා සිටිමි. මේකත් අර ඉස්සල කියපු ප්‍රකාශය වගේමයි ඉස්සල එක නම් ප්‍රශ්නයක් තිබුණේ නෑ මේ ස්තුති කළ දෙන්නේ මේකෙදී නිකන් පුංචි ඉංගියක් වශයෙන් කියන්න පුළුවන් භාවනාවට හොඳට අර වගේ සක්මන් කරලා සප්පාය කර්ම සලකලා වාඩි වෙලා ආනාපානේ බලන්නේ නැතුව හිතේ සංසුප්පම කෙලින්ම බලන්න. අන අරමුණකට හිත දාන්න යන්න එපා. තමයි සුවසේ වාඩි වෙලා ඉන්නවා. ඒකට අවශ්‍ය සම්බර භාවයේ සහැල්ලුකම ලිහිච්ච බව දීලා ඒ සහැල්ලුකමේ හිත තියන්න. ආනාපානේ යම් හේකින් මතු වුණොත් ආශ්වාස ප්‍රශ්වාසයේ මතු වුණොත් ප්‍රශ්වාසයේ අග විතරක් බලන්න. ප්‍රශ්වාසයේ ගෙවෙන හැටි විතරක් දෙකක් තුනක් බලනකොට ඉඳගෙන තප්පරෙන් දෙකෙන් මෙතෙන් යන්න එහෙම ගියොත් හිත හරි නැවුම්. හිත හොඳ කායික ශක්තියකින් යන්නේ ගොඩාක් මේක බුද්ධි විඳින්න පුළුවන්. ඒක නිසා අරමුණක සරණ හොයන්න එපා. අරමුණක් කරන්නත් එපා. ඉලි මේ නිමිත්තක් හොයන්න යන්නත් එපා. මතු උනොත් ස්වභාවයෙන් පුරුද්දට මතු වෙනවා. මතු වෙනකොට ප්‍රසවාසයේ ගෙවිලා යන පැත්ත විතරක් බලන් ඉක්මනට මෙතෙන් එන්න පුළුවන්. ඒකල බොහෝ වෙලා මේ తত্ত্বය හිතට හුරු කරන්න හුරු කරනකොට හුරු කරනකොට තේරෙ මේක නොමිලේ Tamanට ලැබිච්ච ස්පාසුවක් තියෙනවා පරියන්කේදී විතරක් නෙවෙයි වෙන වැඩක් කරනකොට වුණත් සක්මන් කරනකොට වුණත් ওই කියන විස්රාමයේ තියෙනවා ඒ ශබ්ද හරහා වේදනා හරහා හිතවිලි හරහා ඒ විස්රාමයේ අත නෑර Taman එක ඉන්නවා අර වේදනා ශබ්ද වලට පණ දෙන්න ගියොත් තමයි ඒව ගොජ දාලා ඉන්නේ වේදනා අසත්‍ය තියුණත් ඒව ගණන් නොගෙන ඒව හරහා බැලුවොත් අපිට එක නිතරම විවේකී තියෙනවා. කාටවත් එක්ක කඩන්න බෑ. ඒ නිසා ඒක වෙන් කරලා හඳුනගන්නේ පරියන්කේදී ඊට පස්සේ දැනගන්න ඕනේ අනික් බාධක හරහා වුණත් අර විස්රාමයේ බලාකුළු හරහා ආහස බලනවා වගේ වීදුරක් හරහා පරිසරය බලනවා වගේ සද්ද වේදනා හිතුලි හරහා බැලුවොත් ওই වේද ওই විවේකේ තමයි තියෙන්නේ. ගෞරවනීය ස්වාමීන් වහන්සේ ආනාපානසති භාවනා කරගෙන යනකොට කය ගැස්සීම සිදුවේ. නමුත් භාවනාවට අවහිරයක් නැතුව දිගටම සිදුවේගෙන යයි. කය ගැස්සීම කෙලෙස් නැති නිින්දක්ද. ඒ අවස්ථාවේදී නිින්ද ගිය බවක් නොදැනී මේ පහදා දෙන මේ ඊතා කර්ණාවෙන් ඉල්ලා සිටිමි. ඉතින් මේ වගේ කෙනෙකුගෙන් මම අහන්නේ අවදි වෙන්නේ ආනාපානයටද එහෙම නැත්නම් වෙන අරමුණකටද? අවදි වෙන්නේ ආනාපානෙත් නම් ඔන්න හිතා ගන්න පුළුවන්. මේක හිත සංගවි ගැනීමක්, හිත ලීන වීමක්, නීවරණ කෙලෙසක් නෙවෙයි තියෙන්නේ. තීන මිද්දේ නෙවෙයි අරමුණ ඇතුළටම වැටීමක් තියෙන්නේ මේක උනන්දුවේ යන හැටි එන හැටි ඉන්න හැටි දැනගන්නා විදිහට විශේෂයෙන් අල්ලගෙන තියෙන මේක දැන් එන හැටි යන හැටි අල්ලගත්ත දවසේ මැද හරියටත් අවදි වෙන්න පුළුවන් ගැතිය ක්‍රමයෙන් එනවා එදාට මේ මේ අකරතැබ්බේ විවේකයක් බව උදකලා වීමක් බව වාසියක් බව තීරේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ නිදිමත පසු කර අරමුණ බේරාගත් පසු පෞද්ගලික ලක්ෂණ ඊයේ සිට පොදු ලක්ෂණට යනට ඒකාකාරීත්වය ඒකාකාරී වන්නේ නීරසවන්නේ ඇයිදයි කරුණාවෙන් මෛත්‍රියෙන් පහදා දෙන්න මේකට කියන්න තියෙන්නේ අර සිංහල කවිය තමයි දෙවේ මෙවේ දෙවේලේ දකින කුකුලාගේ කර්මලා මෙවේලේ පෙනේ සකසේම සුදු වෙලා කියලා කොයි එක වුණත් එක දිගට ඇසුරු කරනකොට ඕකේ තියෙන ඒ ප්‍රේමණීය ගතිය ඒ සුන්දරත්වය අඩු වෙනවා මේක බුදුරජාණන්සේ ඉතාමත්ම දක්ෂව පාවිච්චි කරලා තියෙනවා එකම අරමුණ දිහා බොහෝ වෙලා බලනින්ද අරමුණ විපරිණාමයටපත් වෙනවා. අරමුණ එපා වෙනවා. අරමුණ නීරස වෙනවා. ඉතින් එපා වීම සංසාරෙන් ගලවන්න හේතු වෙනවා. නැවත නැවත අරමුණ මාරු කරමින් මිහිරියාව මතු කරගන්න එක සංසාරේ බවටපත් වෙනවා. අපි දවස පුරාම කරන්නේ අරමුණ මාරු කරමින් ඉරියව් මාරු කරමින් ඉඳුරන් මාරු කරමින් මේක අලුත් කර කර දෙන එක. රෝදෝද මඩේ දාන එක. එකම ඉරියව්වක එකම අරමුණක හිටියොත් දුක්ඛ සත්‍ය අවබෝධ කරනවා කියන එක එච්චර අමාරු නෑ. මත ඇත්තම ප්‍රශ්න තියෙන්නේ දුක්ඛ සත්‍ය අවබෝධ කරන්න ඕනේද කියන මේ ධම්රිවි ඉන්නේ ඒකටද කියන ප්‍රශ්න. මට සාධාරණ සැකයක් තියෙනවා මේගොල්ලන්ට සුවසේ සතුටින් ජීවත් වෙන්න ඕනකම මිසක් අ දුක්ඛ සත්‍ය අවබෝධ කරන්න ඕනකමක් මට පේන්නේ මේ කන ගෑම ටිකක් ටෙම්පරාදු කරගෙන මේට හොඳින් කණ්ඩ ක්‍රමයක් තියෙනවනම් මේ හෝල් එක දෙක තුන වෙන්න පිටලා ඉන්නේ. මේ දුක්ඛ අවබෝධ කරන්න එනවනම් ඒකාකාරීකම තමයි අනිවාර්ය මේකට ਸਰවඥාන්සේ යොදපු වචන තමයි නිබ්බිදාව කියන එක නිර්වින්දනය ඒක අපි ඒකාකාරීකම නීරසකම වෙන එක හොඳම ලකුණ භාවනා සිදු වෙනවා කියන්නේ. නමුත් වැඩියෙන්ම වෛර කරන්නේ මේ භාවනා කරන එක තමයි ඒ தත්ත්වය. කියනකොට නම් අල්ල ළඟ ඉන්න කට්ටිය නම් ස්තුති කරා. නමුත් භාවනා කරන මනුස්සයා ඒකාකාරීකම වෙනකොට ඒකට වෛර කරලා ශලෝක සාදාගෙන යනවා. ඉතින් ඒකට දෙවන්නේක් සම්බන්ධ නැහැ. ඒක සාකච්ඡාවෙම හිත හදා ගන්නවා. ගරු ස්වාමීන් වහන්සේ අසකනාදී ඉන්ද්‍රයන්ගේ ඉපදීම දුකක් බව භාග්‍යවතුන් වහන්සේ දේශනාවය යෝබික්කවේ චක්කමුදපාදෝ දුක් දුක්ඛස්සෝ උපාදෝ මේ දුක ඉපදීම සහ අකුසලයේ හට ගැනීම අතර සම්බන්ධතාවයක් තිබේද දුක සහ අකුසලයේ වෙන්වෙන් වශයෙන් හට ගන්න ආකාරය විචාර කර දෙමින් කවුරු ගිලා සිටිමි ඇත්තම සර්වඥාන්සේ කියන්නේ මැටියට ඇස කන ඉන්ද්‍රිය නෙමෙයි උපදින තාක් මේ ලෝකෙ උපදින දුකම. ඒ කියන්නේ මොනම දෙයක්වත් වහපීයක් නැහැ. අපි මේ හට ගැනීම ඉපදීම මංගල කරලා තියෙන්නේ ආශා කරලා තියෙන්නේ දුකේ හට ගැනීමට තියෙන ආශාව නිසා තමයි උපදින තාක් උපදින දුකක්. ඒ නිසා වැය වෙන තාක් වැය වෙන දුක නිසා වැය බලනකොට දුකේ වැය වීමක් වෙනවා. හට ගැනීම බලනකොට දුකේ හට ගැනීම තමයි ආරාධනා කරන්නේ. ඒ නිසා ඒක ඇහ කන දිවට සීමා වෙලා නැහැ. ඊට පස්සේ කියනවා මේ දුක ඉපදීම සහ අකුසලයේ හට ගැනීම අතර සම්බන්ධතාවය ඇති වේද මේ දුක මගේ නෙවෙයි කිව්වොත් අකුසලයක් නෑ මේ දුක මගේ කියපු ගමන් ඒකට වෛරයක් එනවා ඒකට අකුසලයක් ඒ නිසා මේ දුක මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මේ නෙවෙයි කියලා ඒක දිහා බලන හැම චිත්තක්ෂණයකම ඒ දුක එයාගේ ධර්මතාවයට හටගෙන එයා නැති වෙලා යන එකක් පෙලෙන්නේ මම ඒක අයිතිවාසිකම කිව්වොත් තමයි ඒ දුක මම කියාගත්තොත් තමයි පෙළේ. ඒක හරියට කියනවනම් විසාකාවගේ හොඳම දක්ෂ පොඩිම දුරුබෝටි මිනිබිරි මැරෙනවා. මැරුණ පස්සේ වලලලා සරුවචන ළඟට ඇවිල්ලා අඬා වැටලා කියනවා අනී ස්වාමීන් වහන්සේ මේකෙල්ල හරීම මේ සෙල්ලක්කාරය හුරුබූටි තරුණ වයසේදී නැති වුණා කියලා අඬනවා. ඒ සෝවාන් වෙච්චි අම්මන්ගේ ඒකෝර සරුවචනාංශය අහනවා මේ සවැත්නෝර කොච්චර මිනිස්සු ඉන්නවද කියලා. ඒක අට කෙලක් මිනිස්සු ඉන්නවා කියලා. මේ අට කෙලම උඹේ එනවනම් උඹ අකමැතිද කියලා අහනවා. මට ওই අට කෙලම මගේ දරුවුණත් ඒත් මදි කියලා. ඊට පස්සේ සරුවචනාංශය කියනවා උඹ හිතපන් මේ අට කෙලම උඹේ නම් දවසට කී දෙනෙක් මැරෙනවා. ඒක කොච්චර අඬන්න වෙයිද නමුත් පොයින්ට් එකක් තියෙනවා. ඒ අට කෙලේ කවුරු මැරුණත් විසාකාව මගේ කියා ගන්නෑ. එතකොට දුකක් නෑ. අර මිනිබිරි මගේ කියාගත්ත නිසා මරුණාම දුකයි. ශා මරණේ නෙවෙයි දුක තියෙන්නේ. ඒ මගේ එකා මැරිච්ච නිසා. ක්‍රිෂ්ණමූර්තිතුමා ඒ බ්ලවට්ස්කි නෝන්ලා හැම එකතු කළා මේකේ අයියයි මෙහා දෙන්න එංගලන්තේ ගිහිල්ලා උගන්නගෙන කටයුතු කරද්දී අයියා චද බල පොඩි කාලේ උඟක් malnutrition ආහාර මැදිකම නිසා ඇඟ දුර්ලභ තිබිලා තියෙනවා. කොහොම හරි දෙන්න හදද්දී අයියා මැරිලා තියෙනවා. මැරෙද්දි මෙයාට තද්ද බල ෂොක් එකක් ඇවිල්ලා තියෙනවා. කිසිමුති කියන්නේ ගොඩක් දරුවෝ ඉන්න පවුලක මෙයා නවවෙනියා අයියා අටවෙනියාමයි. ඊට පස්සේ සම්පූර්ණ මේ හිත හදාගන්න බැරි තත්ත්වයටපත් වෙලා පස්සේ මේගොල්ලෝ එංගලන්තේ ගිහිල්ලා එංගලන්තේ ගෙදරක නතර කරලා මේ කොහොමද අධ්‍යාපනය දීලා තියෙන්නේ. ඉතින් මේ මොරවුවට පස්සේ දවසක ඒ ගෙදර යට ඉන්නකොට ගාඩන් එකේ ගහක් යට ඉන්නකොට ඒතර ළඟින් මිනිහක් ගෙනියනවලු. හරියට අඬනවලු මිනිස්සු. එයාට තේරෙනවලු මම පොඩ්ඩක් මේකෙන් මෑත් වෙලා බලන්න කියලා මේ මේ මේ මිනිහක් ගෙනියනවා පෙරහැරක් යනවා මෑත් වෙලා බලනවා. එතකොට කල්පනා වුණාලු යකෝ මේක මේ පිට කෙනෙක්ගේ දෙයක් තියා බලනකොට මට ඒකේ තැවීමක් නැහැ. නමුත් මේක මගේ අයියා වුණා නම් මාත් ඔය පිටිපස්සේ අඬ අඬ යනවා නේද කියලා. එතකොටම කල්පනා වෙච්ච තැන තමයි මෙයා කියන්නේ සාමාන්‍ය මිනිස්සු කියන්නේ සෝවන් වෙච්ච තැන කියලා. ඒ ගහ තාමත් වෙන් කළා තියාගෙන ඉන්නවලු. මේ මේ මිනිසයා මගේ නොවෙන නිසා මරණය මට දෝෂයක් නැහැ. පිටිපස්ස යන කට්ටිය අඬාගෙන මැරීමෙන් නටනට යනවා. මෙයාට පේනවා ඉතින් ඕකට ඔච්චර අඬන්න ඕනේ කියලා. මත එයාගේ අයියා මැරිච්ච දවසේ එයා අඬනකොට එයාට තේරෙලා තියෙනවා මේ මරණය නෙවෙයි ප්‍රශ්න මේ අයියා මගේකමයි මට ප්‍රශ්නේ. ඒ නිසා මේ ලෝකෙ උපදින හරියක් උපදින්නේ දුක්. ඒ දුක් මගේ ගියා ගන්න එක තමයි පු탁ජනකම කියන්නේ. තකතිරුකම කියලත් ඔකට කියන අපේ ගම්පැත්ත. මෝඩකම කියලත් කියන අවිද්‍යාව කියලත් කියන මේ දුක් ටික තමයි අපි මේ බදාගෙන ඉන්නේ මගේ කියලා. ඒ දුක් ටික මගේ කිව්වේ නැත්නම් මේක නිකන් කැක්කමක් නැතිකමක් කියනවා. හැඟීමක් නැතිකමක් කියනවා. ඒක ලියලම හැඟීම ගන්න කරන කන පරිප්පුවක් බලවුවොත් විදා ගන්න දුක්ඛඳ බැලුවොත් බුදුජානකෝ බාගෙට hina වෙලා බලා ඉන්නේ ඕක දිහා තමයි. මේ හා දෙන්න කොච්චර කිව්වත් අහන්නේ නැහැ. නිසා හොඳට මතක තියාගන්න අපි මේ දුකක් එන්නේ කිට්ටුවන්තෙක්ගේ විතරයි. කිට්ටුවන්තෙක් මරනොත් විතරයි දුක තියෙන්නේ. දැන් මේ දවස්වල ඊරාන් ඉරාක් වල අර මේ යුද්ධය යනවනේ. ලාලල්ල. ඒක ප්‍රශ්නයක් නෑ. මොකද ලංකාවේ නෙමෙයි. අපිට තවත් ඉලක්කමක් විතරයි. දැන් අපි කිව්වොත් මේ දෙමළ මිනිස්සු කැරේ ලංකාවේ බෞද්ධ ආමතු කෙනෙක් හරි මැරුවයි කියලා අම්මා පාරට බහැලා සටන් ඒ මොකද මගේ කොටසක් මැරෙනවා ඒත් එක්ක මම කියාගත්ත කොටසක් එනිසා අකුසලයේ සහ දුක අතර වෙනස තමයි මේ දුක මගේ කියාගන්න තරම් අවිද්‍යාවක් තියෙනවා නම් ඒක අකුසලයක් වාටපත් වෙනවා මගේ නෙවෙයි කියාගන්න පුළුවන් නම් අනාත්ම ධර්මයේ හරහා ඕනේ දුකකට hina වෙන්න පුළුවන් මෙතෙක් කල් කෙටි ඔබ බෙදාගෙන කාපු එක දැන් මම නෙවෙයි මගේ නෙවෙයි, මගේ ආත්මෙ නෙවෙයි කියපුවාම ඊර්ෂ්‍යා හිතෙන ධර්මයට තමන්ගේ හිත බේරෙනවා අනුකයටත් හිතා ගන්න බෑ. ඒ නිසා අකුසලයක් වෙන්නේ දුක අයිතිවාසිකම් කියන එක. සත්‍යයේදී දැක්කම විසාකා අතර හැංගීම් වගේ උනේ ඔය ප්‍රශ්න කියන්නේ ඒ කියන්නේ විසාකාවට වගේ සක්කාය චිත්තේ නැති කරපු කෙනාටත් අර වගේ මේ තමන්ගේ දරුවා පිළිබඳව හැඟීමක් ඇති වෙන්නේ මොකද්ද කියලා සක්කාය දිට්ඨි නැතුවම සක්කාය ඉතුරු වෙනවා. එහෙම නැත්නම් කියනවා නම් අහංකාර මමින්කාර ඉතුරු වෙනවා. ඒක නිසා තාමත් ජීවත් වෙන්නේ උපාසිකාවක් විදියට, ස්ත්‍රියාවක් විදියට, අත්තම කෙනෙක් විදියට තමයි. හැබැයි බුදුහාමුදුරුවෝ කියනකොට අපිට තේරෙන්නේ නැහැ, යාට තේරෙන්නේ මොකද? යාගේ අර කෙලෙස් අඩු වෙච්ච එකම තේර බුදුරජාණන්සේ ටොක් අයින්නකොට වදිනවා මොකද? ඒකට ලෑස්ති. ඒ දෙ වෙන කෙනෙකුට කියනකොට ඒ දෘෂ්ටි කෝණයෙන් බලන්න බෑ. මොකද යාගේ හිත පිරිසුදු නැහැ තාම. නමුත් ඒ මුළු එකම නැති වෙන්නේ ආර්යත් මාර්ගෙම තමයි. ඒ වුණත් ආර්යත් මාර්ගයේ ඇති වුණත් තමන්ගේ අම්මට තාත්තට සලකන්නේ කියලා බුදු දෙනාසේ කියලා කියනවා. රහත් වුණාට ප්‍රශ්නයක් නැහැ. පින්නපත කරන්න ඇවිල්ලා කමන්නේ අම්මට තාත්තට කන්න දෙන්න. හැබැයි අර ලෙන්ගතුකමින් නෙවෙයි. ඒ කියන්නේ චක්කුමකින් ඇඳිල්ලකින් නෙවෙයි ඒ දෙක කරන්න ඕන බිතුකමක් වශයෙන් කරන්න ඕන. තමගේ ගුරු හාමුදුරුවන්ට අම්මට තාත්තට සලකන්න ඕනේ. ඒක රහත්තුමෙන් කියලා ප්‍රශ්නයක් නෑ සරුවචනසේ ඔය මේ මේ මේ කවුද යශෝදරා ගාවට ගියාට පස්සේ දණියෙන් පල්ලෙහාට පෙඟෙනකන් ඇඬුවයි කියනවනේ. අනුර සුද්ධෝදන රජු කිව්වලු ගැලපෙන්නේ මේ මේ ආම්සුකෙන් කකුල් දෙක අල්ලන්නේ කියලා. බුදුරජාණන් කිව්වලු අයින් කරන්න එපා පපුව පැල්ල මැරේ. ඒ තරම්ම මේ සංසාරේ ගෙනාවු කැක්කමක් තියෙන්නේ අඬන්නේ. ඒකට සරුවචනන්තදී එයාගේ හැඟීමට ඉඩ තියෙනවා. ඔතේ හර්වඥන්ට උනන්දු කෙරුවවත් කරපන් කිව්වවත් නෙවෙයි අයින් කෙරුවොත් පපුව පැල්ල මැරෙන නිසා යන්න දෙන්න. හානියක් වෙන්නේ නැහැ. ඒ වගේ දේවල් කරලා දැන් නමුත් කියනකොට පොඩ්ඩක් මතක් කරපු ගමන් ආයෙ ට්‍රැක් එකට වැටෙන ගතිය වැඩි මොකද කෙලෙස් අඩු නිසා. විසංකාරගතං චිත්තං සහ චේතෝ විමුක්තිය යන පද පහදා දෙමින් ඉල්ලා සිටිමි. මේ පඤ්ඤා විමුක්ති චේතෝ විමුක්ති කියලා දෙකක් සඳහන් කරනවා. චේතෝ විමුක්තිය කියලා කියන තෘෂ්ණාව දුරු කිරීම මාර්ගයෙන් විමුක්තිය ලැබීම කියලා තමයි පොතේ සඳහන් කරන්නේ. පඤ්ඤා විමුක්තිය කියලා කියන්නේ අනිච්ච දුක්ඛ අනාත්ම අවබෝධ කිරීමෙන් නිවන ලබනවා කියන එකම නිවන තමයි ලං වෙන පෙත් දෙකක්. එතකොට විසංකාරගතං චිත්තං කියන එක හුඟක් වෙලාවට පඤ්ඤා විමුක්තිය පැත්තටයි වැටෙන්නේ. සංස්කාරයන්ගේ තියෙන අනිත්‍යත්වය, දුක්ඛත්වය, අනාත්මත්වය දැනගෙන සංස්කාර පිළිබඳව ලැජ්ජා වෙනවා. සංස්කාර පිළිබඳව පිළිකුල් කරනවා. සංස්කාර දුකක් බව තේරුම් ගන්නවා. ඒකල සංස්කාර අයින් අයින් වෙන පැතකට කාය සංකාර, වචී සංකාර, චිත්ත සංකාර අයින් වෙන පැතකට වැටලා යන මාර්ගයේ උඟක් වෙලාවට පඤ්ඤා ගතිකයි. එනනම් පඤ්ඤා විමුක්තියට වැටෙනවා. ගරුතර ස්වාමීන් වහන්සේ සක්මන් භාවනාවේදී සාමාන්‍ය වේලාවක් අතු වට පසු සක්පණත් නිවැරදි කරනවා, සද්දත් ඇහෙනවා, හිතවිලිත් එනවා, හැම නැවතත් මූලික අරමුණේම හිත පවතිනවා මෙසේ වන්නේ ඇයිදයි පහදා දෙනසේක්වා. ඒ කියන්නේ අපි එක අරමුණක පිහිටවීම සමාධියක් සතියෙන් ලැබෙන සමාධියක් වශයෙන් පුහුණු කරන පුහුණු කරන යනකොට ක්‍රමයෙන් අරමුණු කීපයක් පවතිද්දි හිත වට ගන්න නැතුව පශ්චාත්තාප වෙන්නේ නැතුව තවදුරටත් සතිය දිකට පවත්වන්න යනකොට අන්තර් සම්බන්ධතා පෙනිපෙනී වුණත් අරමුණ ගිලිය ගන්නෙත් නැහැ සතිය වට ගන්නෙත් නැහැ. සමහරට සමාධිය වැටෙන්නෙත් නැහැ. ඒ තියෙද්දි පිටතර දැනගන්න පුළුවන් ගතියක් වෙනවා. ඒක අසිරියක්. ඒක විකූර්වණයක්. ඒක ආශ්චර්යයක්. එක දිගට පුරුදු කරන යන මනසට ඉස්සර කෙලෙස් දනවන අරමුණක් ඉදිරියට හිටියත් ඒකෙන් කෙලෙසක් ඇති නොකරගෙන සත්‍ය සමාධිය ආරක්ෂා කරගන්න පුළුවන් වෙනවා. ඒක නිසා මුලදී කියනවා අපි එක අරමුණක පුරුදු කරන්නයි කියලා. අහු වෙනකොට පහු වෙනකොට අරමුණු රාශියක් තිබුණට ඒවට පෙරාගෙන නිකලේශියෝ පාත්තගෙන යන්න පුළුවන් ගතියක් තියෙන එක හුඟක් අත්දකින්නේ සක්මනේ තමයි. පරියංග භාවනා කරගෙන යන විට පැය කහමාරක් පමණ යන විට භාවනා එපා වෙනවා. නැගිටින්න හිතනවා. ඒත් නැවතත් අරමුණට හිත යොමු වෙනවා. මෙසේ වන්නේ අයිදයි පහදා දෙනසේක්වා. අයිද පැය කහමාරක් කියලා කියන්නේ සාධාරණ ගාණක්. ඒකට හේතු වෙන කාරණා දෙකක් තියෙනවා. එකක් තමයි අර එක මාර්ගුණේ බොහෝ වෙලා ඉන්න එකත් එපා කරනවා. දෙක කායික ශක්තිය වැය. එතකොට චෛසික ශක්තිය අඩු වෙනවා. එතකොටත් අර නැවත බැටරිය charge කරන්න ඕනේ. එතකොට ආයෙ සක්මන් කරලා ඇවිල්ලා කරන්න වෙනවා. නමුත් ඒ වෙලාවේදී වුණත් එපා වෙනවා. ඒ ඉඳගෙන ඉන්නත් හිතනවා ඉන්නකොට නිකන් පුදුමාකාර පා වෙන ගතියක් හිතේ තියෙනවා. වෙනතට වැඩි සතුටක් තියෙන දැන් පැයකමාරක් ඉඳලා ඉන්න පුළුවන්. හැබැයි හිතේ කියලා හිතගෙන හිටියද ඇවිද්දද භාවනා කරන කියලා වෙනසකුත් නැහැ. නැගිටිනවා නැගිටින්නත් පුළුවන්. එතකොට අර ඉරියව්වේ බලපෑම අයින් වෙලා Tamanට තේරෙනවා මේ හිත පුරුද්ද තියෙන ඉරියව් මාරු කරන එක. නමුත් ඉරියව් මාරු නොකර අමිහිරියාව ඒකාකාරීකම තියෙද්දි ඉන්න පුළුවන් දරන්න පුළුවන් ගතියක් තියෙනවා. පුළුවන් තරම් වැඩි කරන්න කියන එක කරදර වද නොවන විදිහට. එතකොට හිතේ අර දැරීමේ ශක්තිය එන්න එන්න වැඩෙන්න පටන් ගන්නවා. කරුණී ස්වාමීන් වහන්සේ ආනාපානසති භාවනා කරගෙන යනට ආස්වාද ප්‍රසවාසයේ ශිවමි ගොස් නොදෙනියයි. නැවත ආස්වාද ප්‍රසවාසයේ දැනි. මෙසේ දිගට සිදුවේගෙන යන අතර ආශ්‍රව ප්‍රසාර නොදෙනී කිවිට ආලෝකයක් ඇති වී ප්‍රීතිය ශරීරයේ සෑහළු බවට ඇති වී එම தત્ත්වය පවතී. නමුත් සමාහට ආලෝකයක් මතු නොවි ප්‍රීතිය හා කයේ සෑහළු බව ඇති වේ. ආලෝකය ඇති නොවීම යම් අවවාද ප්‍රමාද දෝෂයක්ද ආශ්‍රව ප්‍රසාර නොදෙනී සිටින විට කයේ ගල් ගැසී ටික වේලාවක් පැවතින තවත් වරක සුළඟමෙන් කසාගෙන යනවා දැන්නේ මේවා පහදා දෙනමින් කරුණාවෙන් ඉල්ලා සිටිමි. මේ විචාර ධාතු ගුණ මතක් මතුවීමයි එකම දේ ආරේ හිටින්නේ නැහැ. එක එක නා එක එක වෙලා හැටියට ඉඳ ගන්නකොට තියෙන සංඥා වෙනස් වෙනවා වගේ. මේවා වෙනස් වෙනවා මේක හොඳ තැනක් භාවනාදී. ඒ ඔක්කොට මතුවෙන දෙන්නේ යාලෝකයේ ඇතිවීම හොඳයි නැතිවීම නරකයි කියලා එහෙම හදිස්සි වෙන්න නරකයි. භාවන හොඳට යන බව විතරක් කියන්න පුළුවන්. ඒ නිසා දිගට සැක පොදවා ගන්න තු කරන එකයි තියෙන්නේ. අනුශේ ස්වාමීන් වහන්සේ අනුශේ කියලා සර කරන්නේ නීවරණ ධර්මයන් යට කිරීමෙන් පසුවද යන්න පහදා දෙන සීක්වා එහෙම කියන්න බෑ අනුශේ ධර්ම කොයි වෙලාවෙත් වැඩ දැක ගන්න පුළුවන් වෙන්නේ ඊට උඩින් තියෙන තට්ටු අයින් කරුවට පස්සේ තමයි. එක තිරයක් අයින් කරනකොට ඊගාව තිරේ පේනා වගේ නීවරණ ටික තමයි අනුශයත් එක්කම හිත වහගෙන තියෙන නීවරණ අයින් කරුවට පස්සේ වැඩ කරන වෙලාවේ දැක ගන්න පුළුවන්. අනුශය කෙලස් දැක ගන්න පුළුවන්. ඒ හැමෝටම නෙවෙයි සත්‍ය ධර්මයේ අහලා ධර්ම සාකච්ඡා කරපු කෙනෙකුට මේ ජෙනරේටර් එකේ පිට පොත්ත ගලවලා ඇතුළ බලනවා වගේ බලා ගන්න පුළුවන්. නමුත් දිගටම යා වැඩ. ආනාපාන සති භාවනා කරන විට සමාධිමත් තත්ත්වයක් ඇති විශාල චලනයක් ඇති වෙනවා. චලන ඊටා වේගයේ සිටවින් පසු තද සමාධියකට ඊටා නිසංසල තත්ත්වයටපත් වේ. ක්‍රමෙන් මේ නිසංසල කාලයේ දික්වන බව පෙනේ. කිසිම හිතවිල්ලක් නැති වේදනාවක් නැති අවස්ථාවක් එය. මේ කොමන තත්ත්වයක්දයි පහදා දෙනමින් ගෞරවයෙන් ඉල්ලා සිටිමින් එහෙම ඒ මොකක්ද කියලා හඳුනා ගැනීම අවශ්‍ය වෙන්නේ මොකද මේවා බොහෝ වෙනස් වෙන විපරිණාමී අවස්ථාවල් ඒවට නම් වණන් දාන්න ගියොත් ඒකත් එක්ක සම්බන්ධකමක් ඇති වෙනවා මේ විපරිණාමයේම චලනය වෙනවා තැම්පත් වෙනවා හිතවිලි එනවා හිතවිලි යනවා වේදනා එනවා යනවා ඒ ඔක්කොම තියදී නොසලී දිගට භාවනා කරන්න ගන්න පුළුවන් එක තමයි අපි අගය කරන්නේ මේ මම ඉන්නේ අවල් තැනද නංවනන් දෙන්න පටන් ගත්ත ගමන් ආය මාන්‍ය ආදී අකුසල කර්ම එන්නේ ඉඳී තියෙනවා ඒක අනිත් එකේ කරන්නත් බෑ ඒක එකනට ඒ தත්වලට නම් දෙන්න බෑ දෙන්න පුළුවන් තැන් තියෙනවා විදර්ශනා ඥාන වශයෙන් මේ වෙලාවේදී හොඳම වැඩි තමයි මේ වැඩ පිළිවෙලට බාධා කරන්නේ නැතුව දිගට හිතට වැඩෙන්න ඉඩ දෙන්නේ ඉතින් අද දවසේ වැඩ පිළිවෙල නිමා කරන්නයි මේ එළඹෙන්නේ පෙළඹෙන්නේ ඒ අතරමැද වෙන කාට හරි මොනවාක් කියන්න කරන දෙයක් තියෙනවා නම් අපි වෙලා ගන්නෙම නැත්තම් දැන් කාලේ පැමිණලා ඉතියි. අනුශය කෙලෙස් Taman නඳුව ගන්න බෑ. Taman නැති වෙච්ච වෙලාවට තමයි අනුශය කෙලෙස් අල්ලා ගන්න පුළුවන්. මම නැති වෙන්නේ. මම ඉන්න තාක්කල් අනුශය කෙලෙස් එක්ක දෙන්නයි කන්තුනක් තමයි යන්නේ. ඒක නිසා නිකන් මේ පංසුදෝන සූත්‍රය වගේ තැන්වල වෙන්ලා දීලා තියෙනවා නීවරණ යට වුණාට පස්සේ මේ ඥාතිින්ද සලකන්න හිතෙනවා අනුන්ට උපකාර කරන්න හිතෙනවා ලෙඩ නොවි ඉඳ හිතෙනවා නොමෙරි ලින්දා ලබන්න කල්පනා කරන වගේ හිතවිලි වගේක් එනවා බොහෝම සෝදශීලී හිතවිලි වගේක් එනවා මත ඔක්කොම අනුශය කෙලස් ඔක්කොගෙම කරන්න හදන්නේ ආයේ නැති වෙච්ච මමයට පුණ්‍ය ගහන එකයි තේරෙන්නේ නැහැ මේක නරකයි කියලා. පේන්නෙම හිතවාදී මිත්‍ර ස්වරූපෙන් එන්නේ. ඔක්කොම මිත්‍ර ප්‍රතිරූප. ඒක නිසා අර බරපතල කෙලෙස් නැති වුණොත් මේව ඉඩ ඔයගෙන ප්‍රජි එක කෙනෙක් හිතනවා මට වෙන්නට වැඩිය පිනට බර වෙච්ච ගතියක් තියෙනවා කරුණාමයිත එනවා මේව කැසපට ගහන කරන්න පටන් ගන්නවා කරපුවම හරියනටත් හරියනවා. අත්මංශකේ භාවනා ගමන ඉවරයි. විවේකේ ඉවරයි. හුදකලා වීම ඉවරයි. ඕක කරන සමාජශීලී වැඩවල පෙළඹෙන්න ඉඩ තියෙන නිසා ඒක කරකොල ගිහිල්ලා ආයෙත් අර නීවරණ වලින් කරන හානියම කරනවා බොහෝම ප්‍රයෝගකාරී කරණයකට කරන්නේ. ඉතින් ඒක පෙන්ලා දෙන එකනට දොස් කියනවා. මොන නරක දෙයක්ද කරන්න හදන්නේ මම මේ අනුන්ට උදව් කරන්න හදන්නේ කරුණාවක් නේ කරන්න හදන්නේ කියලා කියනවා. නමුත් දන්නේ නැහැ මේ තමන්ගේ ට්‍රැක් එක පැනලා ඉන්නේ. ඒක නිසා ඒක මේ ਸਰවඥාන්සිට මේ හැකියාව තිබුණා කෙනෙකුට පෙන්ලා දෙන්න ගුරුවරයෙකුට උනත් තමයි ශිෂ්‍යයාට පෙන්ලා දෙන්න. ඒක ගුරුවරයාට ශිෂ්‍යයා හිතනවා ගුරුවරයා මට ඊර්ෂ්‍යා කරනවා. දන්න කෙනෙකුට කිව්වොත් එම වැඩ පැත්තක දාලා ඔය භාවනා හරියන්නේ භාවනා කරගනින් කියලා අපි අභිඥා ලැබුවොත් ඊර්ෂ්‍යාද අපිට ධ්‍යානයක් හම්බුනොත් මොකද කියන්නේ කියලා ඉතින් එනවා. ඉතින් එනගෙන එන බෙදාන කාපම් නැත්නම් ඇදගෙන නාපම් කියන එක තමයි කියන්නේ. ඉතින් කර්මේ තියෙනකන් ඕව වව වව අනව. ඒක මමයි කරන්නේ කියලා හිතන්නේ නැතුව සුද්ධිය දුක්ඛයෙන් කරන්නේ. ඒකට අපන්නක ප්‍රතිපදාවක් කියනවා වෙන වැඩේ වෙනවා. තමන්ට හැකි වෙලාව තමන්ගේ සහයෝගයක් දෙනවා. ඒකල ඒක හේතුඵල ධර්මානුකූල යෝයි ග්‍රහයෝගේ ආවා ඒක වුණා. එච්චර. මම කෙරුවා හෝ මගේ සැලසුමක් මමයි ක්‍රියාත්මක කරුවේ මමයි මේක ප්‍රතිඵල දැක්කේ කියන්නේ යනකොටම ඔකේ. මේ වෙලාවේ හැටියට මේ මයි යුගයේට මම එතන වුණා මයින් වෙන්න ඕන ටික වුණා එච්චරයි. ඒක හේතුඵල ධර්මයට ඉඩ තියලා යනවන කිසිසේත්ම ඒක ජය හෝ පරාජය මගේ කරේ දාගන්න. අරයා මේකට බාධා කරයි කියලා කාටවත් දොස් කියන්නේත් නැහැ. අරයා මේක උනන්දු කෙරුවා කියලා අර ස්තුති කරන්න යන්නේත් නැහැ. ඔය කවුරු නැඩුවත් වෙන්න තියෙන දේ වෙන්නේ. ඒකට ඒක අපන්නක ප්‍රතිපදාවේ ලක්ෂණය. දැන් අපි අද ඉන්නේ අගෝස්තු මාසේ 26 වෙනිදා 2012 දම් රිවි ආයතනයේ මේ වගේ පින් අනුමෝදන් කිරීමක් ලිඛිතව සටහන් කරනවා. අද දැන් නිදා ගන්න වෙනවා ඒකට. නෑ ඒක සීමාවක් නෑ. ඒ කියන්නේ ඒ කියන්නේ මොනවද වැඩි නිදා ගන්න එපා කියලා ඒ නිදානාන්තාවේ අධික සූත්‍රය කියන්නේ. මොකක්ද කියන්නේ? ඒ සාමාන්‍ය පැය 6 තමයි දර්ශී වශයෙන් එක්කෙනෙකුට කියන්නේ. ආ හැදෙන බබාලට පැය 8ක් අවශ්‍යයි. වයසට ගිය කට්ටියට පැය නිදාගත්තට පැය 4ක්වත් නිින්ද යන්නේ අඩු ගන්න පැය ඇඳේ ඉන්න වෙනවා පැය 8ක්. නමුත් සාමාන්‍ය කියනවා නිකන් දල වශයෙන් ඒක කියන්නේ පැය 6ක් විතරයි. ඒ කියන්නේ හතරෙන් එකක් නිදාගන්න. ඒක හැබැයි හොඳ ගැඹුරු නිින්දක් වෙන්න ඕනේ. ඒක එහෙම ගැඹුරු නිින්ද ගියේ නැත්නම් කඩਿੱතු ගතිය තියෙනවා. එහෙම නැතුව පොදු මානවයාට එක එක මිනුම් දණ්ඩක් දෙන්න බෑ. එක එක පැති වල ඇති විශේෂයෙන්ම ඒ උෂ්ණ පළාත් වල ඉන්නකොට නිදිමත වැඩි. සීතල පළාත් යන නිදිමත අඩුයි. දුර ගමනක් යනකොට කාර් එක AC එක දාගෙන යන්න නිින්ද යන්නේ. උදේ රත් වෙන්න දාන්න ඩ්‍රයිවර්ට නිින්ද යනවා. රත් වෙන්න තිබුණ වෙලාවක ඩ්‍රයිවර්ට නම් නිින්ද මත් කරලා නිින්ද යනවා. මොකද අර වැය වීම වැඩිනේ. ශක්ති වැය වීම වැඩි. ඒට සමාන මෙකැනිකල් ස්ලීප් එකක් දාන්න කියනවා. නැත්තම් එහෙම ගහක් උඩ තමයි අවසාන කටයුතු සිද්ධ කරන්න වෙන්නේ. අනික් කට්ටිය ආපැන්දෙන් තමයි ගලවන්නේ. අද දින මේ භාවනාවේ වැඩසටහන පැවැත්වීමට අවශ්‍ය පහසුකම් සැපීමේදී සහභාගී වූ පිරිස සඳහා ගිලන්පත් සපයාදීමට දායකත්වය ලබා දුන් සහ ස්වාමීන් වහන්සේ වැඩම කිරීම සඳහා ප්‍රවාණ විදන දායකත්වය ලබා දුන් සියලු දෙනාටම පින් අනුමෝදන් වේවා කියලා අපි ප්‍රාර්ථනාව සාදුකාරය පවත්වමු. 19 වෙනිදා සිට 20 දක්වා සතිය තුල ධම්රවි දිනක දායකත්වයේ සත්කාරය සඳහා අනුග්‍රහ ලබා දුන් සාවිත්‍රි කරුණාසේක මහත්මියට ධම්රවි වදන මේ ගෞරවයේ මුසු පුණ්‍ය අනුමෝදනාව මේ පළ කර සිටිමු අපි සාදුකාරයක් පවත්වමු. සාදු සාදු සාදු. ඉතින් අපි සැලසුම් කරපු වෙලාවට ආසන්න කරගෙන ඉන්නේ ඒ නිසා අද දවසේ සම්ප්‍රදාන කූලව ශීලු පේන පෙනාට පින් පැමිණීමේ ඥාති ජීපත් කර ගැනීම සහ අපාපගේ ප්‍රාර්ථනා සීපත් කිරීමෙන් සහ ඍජු කර ගැනීම අදහසින් අපි ඊතාවතා ආදී ගාථා සජ්ජහායනා කරලා වැඩසටහනේ නිමාව සටහන් කරනවා එත්තාවතාචගම්මේහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ දීවානුමෝදන්තු සබ්බ සම්පත්‍ති සිද්ධියා එත්තාවතාචගම්මේහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ භූතානුමෝදන්තු සබ්බ සම්පත්‍ති සිද්ධියා එත්තාවතාචගම්මේහි සම්බතං සබ්බේ සත්තා නුමෝදන්තු සබ්බ සම්පත්‍ති සිද්ධියා ආකාශත්තා ච බුම්මත්තා දීවානාගා මහිත්‍තිකා දිත්වා චිරං රක්칸තු ශාසනං ආකාශත්තා ච බුම්මත්තා දීවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු දේශනං ආකාශත්තා ච බුම්මත්තා දීවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිතා චිරං රක්ඛන්තු මං පරං ඉදං ගෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං ගෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං ගෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමු සතං සමාගමු හෝතු යාව නිපානපත්තියා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමු සතං සමාගමු හෝතු යාව නිපානපත්තියා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමී බාල සමාගමු සතං සමාගමෝ හෝ යාව නිපානපත්ත්‍යා සාදු සාදු සාදු